ආයුබෝවන් අදත් අපි ගැඹුරින් කතා කරන්න සූදානම් වෙන්නේ බුදුදහමේ එන සුවිශේෂී සූත්‍ර දේශනාවක් ගැන. ඒ තමයි දීඝනක සූත්‍රය. අපි මේකේ එන දෘෂ්ටි, ඒ කියන්නේ මතවාද සහ වේදනා විඳීම් ගැන බුදුහාමුදුරන්ගේ ඉගැන්වීම් ටිකක් විමසලා බලමු. ඕ මේක ඇත්තකම හරි වැදගත් දේශනාවක්. මේ සිද්ධවීම වාර්තා වෙන්නේ රජගහනුවර ගිජ්ජකොඩ පර්වතයේ සූකරකත ලෙන කියන තැනදී. හ්ම්. එතනදී තමයි භාග්‍යවතුන් වහන්සේ සහ දීගණක කියලා පිරිවැජියෙක් අතර මේ සංවාදය ඇති වෙන්නේ. හරි. ඉතින් අපේ අදහස මේ සංවාදයේ තියෙන අර ගැඹුරු කාරණා ටික සරලව කතා බහ පිළිහෙට තේරුම් ගන්න උත්සාහ කරන එක. ඔව් ඒක තමයි වැදගත්. හොඳයි එහෙනම් අපි කතාවට බහිමු. මේ දීගණක පිරිවැජියා එයා අග්ගිවෙස්සන ගෝත්‍රයේ කෙනෙක්. එයා මුලින්ම තමන්ගේ අදහස කියනවා නේද? ඔව්. එයා කියනවා "බවත් ගෞතමයන් වහන්සේ මට නම් කිසිම දෙයක් රුචි නැහැ. මම හැම දෙයකටම අකමැතියි" කියලා. ආ. ඒක ටිකක් පුදුම හිතර ප්‍රකාශයක්. හැම දෙයකටම අකමැතියි. ඒකනේ එතනදි තමයි භාග්‍යවතුන් වහන්සේ හරිම සියුම් ගැඹුරු ප්‍රශ්නයක් අහන්නේ. උන්වහන්සේ අහනවා හොඳයි අග්ගිවෙසන ඔය ඔබ කියන සියලුමට රුචි නෑ කියන දෘෂ්ටිය තියෙනවනේ. ඒ මතය ඒකට ඔබ රුචිද කියලා. හ්ම්. ඒ කියන්නේ එයාගේම මතයට එයා කැමතිද කියලා අහනවා. හරියටම. එතකොට දීගණකට තේරෙනවා එයා ඒ මතයට ඒ දෘෂ්ටියට කැමති වුණොත්. එතකොට එයා මුලින් කියපු සියලුටම අකමැති කියන කතාව බොරු වෙනවා නේද? ඒක පරස්පරයි. ඔව් ඒක ඇත්ත. ඒකෙන් පේනවා නේද යම් මතයකට අදින් එල්බගත්තම ඇතිවෙන අභ්‍යන්තර ගැටුම. අන්න ඒකයි. ඒක තමයි බුදුහාමුදුරුවෝ පෙන්වලා දෙන්න හදන්නේ. හරි. ඊට පස්සේ භාග්‍යවතුන් වහන්සේ මේ දෘෂ්ටි ගැන තවදුරටත් පැහැදිලි කරන ඕනෙට වර්ගීකරණයක් වගේ. ඔව්, උන්වහන්සේ දෘෂ්ටි ප්‍රධාන වර්ග තුනක් ගැන කතා කරනවා. පළවෙනි එක තමයි සියලු දේ මට රුචියයි. ඒ කියන්නේ හැම දෙයකටම කැමති කියන එක. බුදුහාමුදුරෝ පෙන්වා දෙනවා මේක රාගයට, ඇලීමට, බැඳීමට, එකතු වීමට, ඒ කියන්නේ සරාගී පැත්තට බර දෘෂ්ටියක් කියලා. හරි. දෙවෙනි එක? දෙවෙනි එක තමයි අර දීගණකගේ මතේ. සියලු දේ මට රුචි නැහැ. ඒ කියන්නේ හැම දෙයකටම අකමැති. මේ කනකට විරුද්ධයි මේක නොඇලීමට බැඳීම් නැති පැත්තට විරාගී පැත්තට බරයි. ආ. ඉතින් දීගණකා මුලින් මේක ගැන ටිකක් සතුටු වෙන්නත් ඇති නේද? මගේ මතේ විරාගී පැත්තට බරයි කියලා. ඔව් එහෙම හිතෙන්න පුළුවන්. හැබැයි බුදුහාමුදුරුවෝ තුන්වෙනි එකත් කියනවා. ඒ මොකද? තුන්වෙනි එක තමයි සමහර දේවල් මට රුචි සමහර දේවල් මට රුචි නෑ. ආ ඒක තමයි ගොඩක් වෙලාවට අපි ඉන්න තැන වගේ නේද? ඔව් බහුතරයක් ඉන්නේ එතන. මේකෙදි වෙන්නේ කැමති දෙයට ඇලීමකුයි අකමැති දෙයක ගැටීමකුයි දෙකම සිද්ධ වෙනවා. රාගය සහ ద్వේෂය දෙකටම ඉඩ තියෙනවා. මෙන්න මේ කාරණේ තමයි මට හිතෙන්නේ හරිම වැදගත් කියලා භාග්‍යතුන් වහන්සේ පෙන්නනවා මේ දෘෂ්ටි තුලන එකක් අනිත්‍යවට වඩා හොඳයි කියනට වඩා ඕනෑම දෘෂ්ටියක තදින් එල්බගෙන මේකම තමයි හරි අනිත් ඔක්කොම වැරදි හිස්තේවල් කියලා හිතන එක තමයි නියම ගැටලුව කියලා. හරියටම අන්න ඒක තමයි හරය. මොකද එහෙම තදින් එක මතයක එල්බගත්තම අනිවාර්යයෙන්ම මොකද වෙන්නේ? අනිත් මතදරණ අයක නියටුම් ඇති වෙනවා. බුදුහාමුදුරෝ පාවිච්චි කරන කෝලාහල කියන වචනේ. කියන්නේ රණ්ඩුසරුවල් කලකෝලාහල. හ්ම්. ඊට පස්සේ විවාද, වාද විවාද ඇති වෙනවා. අනිත් අයට පීඩා කරන්න, කරදර කරන්න පෙළඹෙනවා. මානසිකව ලොකු වෙහෙසක් ඇති වෙනවා. ඒක හරි. Tamange මතය හරි කියලා ඔප්පු කරන්න ගිහිල්ලා ලොකු ශක්තියක් වැවෙනවා. ඕ. ඉතින් නුවණ තියෙන කෙනා මේ අනතුර දකිනවා. ආ මේ දෘෂ්ටියක තදින් එල්බගත්තම මෙහෙම ගැටුම් වෙහෙස ඇති වෙනවනේ කියලා දකිනවා. දැකලා තමන් අර තදින් අල්ලගෙන හිටපු දෘෂ්ටිය පවා අත්හැරෙනවා. අත්හැරලා ආය තලු දෘෂ්ටියකට අහු වෙන්නෙත් නැහැ. ආ ඒ කියන්නේ එකක් අත්හැරලා තව එකක් අල්ලගන්නෙත් නැහැ. නෑ. දෘෂ්ටි වලින් සම්පූර්ණයෙන්ම මිදෙනවා. දෘෂ්ටි ප්‍රහාණය වෙන්නේ අන්නේ විදිහටයි කියලා බුදුහාමුදුරෝ දේශනා කරනවා. හරිම පැහැදිලි. ඉතින් දෘෂ්ටි වලින් මිදීම ගැන කතා කරා වගේම අපි මේ ශාරීරිය ගැන දරන අදහස් ඒවත් එක්තරා වේදික දෘෂ්ටි නේද? ඒ ගැනත් මේ සූත්‍රයේ කතා වෙනවද? අනිවාර්යෙන්ම. දෘෂ්ටි ඇහැරීම ගැන කිව්වට පස්සේ බුදුහාමුදුරුව අපේ අවධානය යොමු කරවනවා මේ කය දිහා බලන්න. උන්වහන්සේ කියනවා මේ කය දිහා නුවණින් බලන්න කියලා. මේක හැදිලා තියෙන්නේ සතර මහා භූත වලින්. ඒ කියන්නේ පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන කොටස් වලින්. ඔව්. ඒ කියන්නේ පොළොවට අයිති ඝන කොටස්, වතුර වගේ දියර කොටස්, උෂ්ණත්වය, හුළඟ වගේ දේවල්. හරි. ඒ වගේම මේ කය නිතරම වෙනස් වෙනවා. ඒ කියන්නේ අනිත්‍යයි. ඒක ස්ථිර නෑ. ඒ වගේම මේක නඩත්තු කරන්න දුකක් තියෙනවා. ඒක දුක් සහිතයි. විවිධ ලෙඩ රෝග වලට ලක් වෙනවා. අන්තිමට බිඳිලා යනවා. මැරිලා යනවා. ඒ වගේම මේක ඇත්තටම මගේ කියලා පාලනය කරන්න පුළුවන් ස්ථිර ආත්මයක් තියෙන දෙයක් නෙවෙයි. අනාත්මයි. ඉතින් මේ විදිහට කය අත්සුභාමයේ දකින්න කියලායි කියන්නේ. ඕ එහෙම නුවණින් කය ගැන විමසනකොට කය ගැන තියෙන අර තද ඇල්ම, ආශාව, ස්නේහය ටිකින් ටික අඩු වෙලා යනවා. ප්‍රහීන වෙනවා. ඒක හරිම ප්‍රායෝගිකයි වගේ ශරීරය ගැන තියෙන වැරදි ආකල්ප අතහරින්න ඒක උදාබක් වෙනවා. ශරීරය ගැන කතා කළා වගේම අපිට දැනෙන දේවල්, වේදනා. ඒ ගැනත් මේ සූත්‍රය විස්තර වෙනවා නේද? ඔව්. කය ගැන කතා කළාට පස්සේ බුදුහාමුදුරුවෝ වේදනාව ගැන පැහැදිලි කරනා උන්වහන්සේ වේදනා වර්ග තුනක් ගැන කියලා. සැප වේදනා, ඒ කියන්නේ සුවදායක දැනීම, දුක් වේදනා, ඒ කියන්නේ අමිහිරි වේදනාකාරී දැනීම. හ්ම් සහ ඒ දෙකම නැති මදහත් ස්වභාවයේ දැනීම. ඒවට කියන්නේ අදුක්කම සුඛ වේදනා නැත්නම් උපේක්ඛා වේදනා කියලා. හරි. සැප දුක මදහත් කියන වේදනා තුන. ඔව් මෙතනදිත් වැදගත්ම දේ තමයි බුදුහාමුදුරෝ පෙන්වා දෙනවා මේ වේදනා තුනම ස්ථිර නෑ කියලා. ඒවත් අනිත්‍යයි. ඒවා නිකම්ම ඇතිවෙන දේවා නෙවෙයි. හේතු ප්‍රත්‍යයන් නිසා හටගන්න දේවල්. ඒ කියන්නේ සංකතයි. ආ ඒ කියන්නේ හේතුවක් නැතුව වේදනාවක් හටගන්නේ නැහැ. නෑ හේතු තියෙනකන් හටගන්නවා ඒ හේතු නැති වුනහම වේදනාවක් නැති වෙලා යනවා. ක්ෂය වෙලා යනවා, නිරුද්ධ වෙනවා. ඉතින් මේ වේදනා දිහා බලන්න ඕනෙත් අනිත්‍යයි හේතු නිසා හටගත්ත දෙයක් නැති වෙලා යන දෙයක් කියන යථාර්ථයෙන්. එටුගොඩ මේ දෘෂ්ටි අතහැරීම, කයේ යථා ස්වභාවය දැකීම, වේදනාවල යථා ස්වභාවය දැකීම මේ ඔක්කොම එකතු වුණාම ශ්‍රාවකයාට මොකද වෙන්නේ? මොකද්ද අවසාන ප්‍රතිඵලය? ආ මේ කාරණා ඔක්කොම ඒ කියන්නේ කයේ සහ වේදනාවල අනිත්‍ය බව දුක් සහිත බව අනාත්ම බව හරියට නුවණින් දකිනකොට අරිය ශ්‍රාවකයා ඒ සියලු කෙරෙහි කලකිරෙනවා ඒකට කියන්නේ නිබ්බිදා කියලා නිබ්බිදා කලකිරීම ඔව් ඒ කියන්නේ අනවශ්‍ය විදියට ඇලී ගලී හිටපු එකෙන් මිදෙනවා ඒ දේවල් වල ඇත්ත ස්වභාවය දැකලා කලකිරෙනවා ඊට පස්සේ වෙන්නේ විරාග ඒ කියන්නේ නොඇලීම හ්ම් කලකිරිලා නොඇලී ඉඳලා අවසානයේදී මේ සියලු බැඳීම් වලින් සම්පූර්ණයෙන්ම නිදහස් වෙනවා. ඒකට කියන්නේ විමුක්ති කියලා. නිදහස් වීම. ඔව්. එතකොට තමයි ඒ ශ්‍රාවකයාට වැටහෙන්නේ ආ මගේ ඉපදීම දැන් ඉවරයි ක්ෂය වුණා. මම මේ Brahmacharyaව මේ නිවන් මඟ සම්පූර්ණ කරා කලයුතු දේ ඔක්කොම කරා. මින් පස්සේ ආයෙත් මේ වගේ දුක්ඛිත පැවැත්මකට එන්න දෙයක් නෑ කියලා. අනේ ගැඹුරු නිදහස් ඥානය විමුක්ති ඥානය පහළ වෙනවා. ඒක තමයි තින් බුදුදහමේ අවසාන අරමුණ. ඒක තමයි. මේ දේශනාව කරනකොට ඒ අවස්ථාවේවි සුවිශේෂී සිදුවීම් දෙකකුත් වෙනවා කියලා සඳහන් වෙනවා නේද? ඔව් ඒක ඇත්තටම හරිම විශේෂයි. ඒ වෙලාවේ බුදුහාමුදුරුවන්ට පවන් සලමින් හිටිය සාරිපුත්ත මහරහතන් වහන්සේ. අග්‍ර ශ්‍රාවක. ඔව්. උන්වහන්සේ වෙලාවේ තාම රහත් වෙලා හිටියේ නෑ. හැබැයි මේ ධර්මය අහගෙන ඉඳලා කිසිම දෙයකට උපාදාන නැතුව, ඒ කියන්නේ කිසිම ඇලීමක් නැතුව හිත සම්පූර්ණයෙන්ම නිදහස් වෙලා අරහත් ඵලයටපත් වෙනවා. ආශ්චර්යවත්. ඒ දේශනාව අහලමයි රහත් වෙන්නේ. ඔව්. ඒ වගේම තමයි අර මුලින් කතාව පටන් ගත්ත දීඝනක පිරිවෙජ්ජියා. ඔව් එයාට මොකද වෙන්නේ? එයාටත් මේ ධර්මය අහගෙන ඉන්නකොට යම් කිංචි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං කියන ගැඹුරු කාරණේ වැටහෙනවා. ඒ කියන්නේ හේතුවක් නිසා හටගන්නා යමක් ඇත්නම් ඒ සියල්ල ඒ හේතුව නැතිවීමෙන් නිරුද්ධ වෙනවා නැති වෙලා යනවා කියන යථාර්ථය. හ්ම්. හේතුඵල දහම. ඔව්. ඒ අවබෝධයත් එක්ක එයාට ධම්මචක්කු පහළ වෙනා කියලායි කියන්නේ. ඒ කියන්නේ ධම් ඇස පහළ වෙනවා. එයාට තිබ්බ සැක දුරු වෙලා එයා සෝවාන් ඵලයටපත් වෙනවා. ඒ කියන්නේ එයත් මාර්ගඵලලාභියෙක් වෙනවා. ඔව්. ඊට පස්සේ එයා කියනවා භාග්‍යවතුන් වහන්සේ මම අද පටන් ඔබ වහන්සේත් ධර්මයත් සංඝයත් සරණ යනවා කියලා. හරිම වටිනා අවසානයක් ඒ සංවාදයට. ඒක ඇත්ත. එසේනම් අද අපි මේ දීගණක සූත්‍රය ඇසුරෙන් කතා කරපු දේවල් සාරාංශ කළොත් ප්‍රධානම පාඩම් දෙකක් තියෙනවා වගේ. එකක් තමයි ඕනෑම දෘෂ්ටියක මතයක තදින් නෙල්බගෙන ඉන්න එක තියෙන අනතුරු. ඒක ගැටුම් වලට මුලක්. ඔව්. අනිත් කාරණේ තමයි අපේ මේ ශරීරයත් අපිට දැනෙන වේදනාවලත් ඇත්ත ස්වභාවය. ඒ කියන්නේ ඒවයේ තියෙන අනිත්‍ය බව, වෙනස්සන සුළු බව නුවණින් දැකීමෙන් ලැබෙන මානසික නිදහස. හ්ම්. ගැඹුරුම පණිවිඩය තමයි මම හිතන්නේ ස්ථිර මතවාදවල ඇල්බගෙන ගැටුම් ඇති කරගන්නව වෙනුවට හැම දෙයකම විශේෂයෙන්ම අපේම ශරීරය සහ මනසේ සිදුවෙන දේවල් වල යථාර්ථය ඒ කියන්නේ ඒවය ඇති වෙලා නැති වෙලා යන ස්වභාවය නුවණින් දැකීම තමයි සියලු බැඳීම් වලින් දුකින් මිදෙන්න තියෙන මාර්ගය කියන එක. ඒක හරිම ප්‍රබල පණිවිඩයක්. අවසාන වශයෙන් අපිට සිතන්නට යමක් ඉතුරු කරනවා නම් අපි එදිනෙදා ජීවිත දිහා බලන්න පුළුවන්. අපි කොයිතරම්නම් මම මේකට කැමති අනේ මම නම් ඕකට කොහෙත්ම කැමති නෑ. මේක තමයි හරි වගේ හැඟීම්වල මතවල નિરાයාසයෙන්ම එලිලා ඉන්නවද? ඕ ඒක හිතන්න වටිනවා. ඒ කියන්නේ ඇලීම් සහ ගැටීම් ඒවා හඳුනා ගන්න එක ඒවා ටිකක් ලිහිල් කරන්න උත්සාහ කරන එක අපේ මනසේ සාමයට නැත්තම් අපි අනිත් අයත් එක්ක ඇති කරගන්න ගැටුම් වලට කොහොම බලපන්න පුළුවන්ද? හ්ම්. ඒක තමයි අපි හැමෝම ටිකක් විමර්ශලා බලන්න ඕනේ කාරණයක්.